කියන්නේ කෙල්ලෙකුට කඩවසම් වෙන එක. කඩවසම් කොල්ලෙක් කියලා කෙල්ලෙක් සිත් පැහැරගන්නේ. එහෙම නැත්නම් කෙල්ලෙක් කියලා කොල්ලෙක්ගේ සිත් පැහැරගන්න. ඒකට අධ්‍යාපනයේද වාහන ගන්න එකද ගියද්දරක් හදන්නේ ඔක්කොම බලපාන්නේ ඕකට තමයි. ඉතින් ඔය ඔය ඒ වර්ණ දශකේ ඒ කරන සෙල්ලමට මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ අපේ මුළු චරිතෙම කියන්න පුළුවන් කව ලිංගිකත්වයේ මතින්. අපි මේ ලිංගිකව තව මේ රමණය කරලා දරුවෙක් බිහි කරන්න අපේ ඥාන ටික පවත්තන්න කරන මේ සෙල්ලමෙන් අපේ මුළු චරිතෙම කියන්න පුළුවන් මානවගේ චරිත සම්පූර්ණයෙන් කියන්න පුළුවන් කියලා. බුදුජානන් වහන්සේ දේශනා කරේ ඉඳුරම් පිනවීම කියලා. සෙක්ෂුවල් ප්‍රෙෂර් නෙවෙයි සෙන්ෂුවල් ප්‍රෙෂර් කියලා. ඒක තමයි මිනිස්සු ඔක්කොම නටන්නේ. ඉතින් කැපී පෙනෙන වයස තමයි වර්ණ දශකේ. ඊට පස්සේ බල දශකයට එනවා. බලදස කෙනෙක්ට බැඳලා නැන්දම්මත් ඉන්නවා මාමත් ඉන්නවා අම්මත් ඉන්නවා තාත්තත් ඉන්නවා හතර දිනාට මම තමයි ලොක්කා මම තමයි වනස්පති ඉතින් විදහපාගෙන අංගපතක පෙන්නගෙන ගෙදෙට්ට සත්තම දාගෙන බොස්ටත් සත්තම දාගෙන පාරේ යනකොටත් අහවල හප්පගෙන යන කාලේ අපි කියනවා බල දශකය කියලා. ඊට පස්සේ තමයි ප්‍රඥා දශකයට එන්නේ. ඒකට කියනවා ඉන්ද්‍රිය පරිපාකය කියලා. ඒ මනුස්සයා මේ ලෝකේ ජීවත් වෙලා අවුරුදු 50ක් විදිහට ඔන්න හොඳ නරක දෙකේ අන්තම් තේරෙන වයස. ඉතින් ඩාට කියනවා you are psychologically reborn කියලා. at 50s 50 වෙනකොට ඔන්න මනුස්සයාට තේරෙනවා මේ කෑම හොඳයි, මේ ඍතු හොඳයි, මේ මේක හොඳයි, මේක හොඳයි. එතකොට ඉතින් කවුද ඉන්නේ බලන්නකො 50 වෙලා එහෙම අලුතෙන් ටිකට් එක තියාන 50 වෙනකොට වැඩි තට්ටුනේ. 50 වෙනකොට හිර වෙලා ඉවරනේ. ප්‍රඥා වෙනකොට. ඉතින් එයාට මේ ප්‍රඥා දශකේ එනකන් ඔය කියන අත්තානුපෙක්ඛී භාවය රැකෙයිද? මේ පවතින සමාජ ක්‍රමී මේ පවතින තරඟකාරී ක්‍රමී මේ අපි දරුවෝ උනන්දු කරන හැටියට හිටින්නේ ඉතින් ඊට පස්සේ ඔන්න හාන දශකයට වැටෙනවා 50න් පස්සේ ඉතින් පිරිහෙන්න පටන් ගන්නවා 40 වෙනකොටම 40 ඇඳිරිය එනවනේ ඊට පස්සේ 60 ඇඳිරිය එනවා ඉතින් එන්න එන්න එන්න පිරෙන්න පටන් ගත්තා ඕන පශ්චාත්තාප වෙන්න බල පටන් ගන්නවා බලන්නකෝ මේ අසංවිධය විචිත ජීවිතේ කැහැටි මේ මේ වෙච්ච තිබිච්ච මට මෙහෙම වුණා නෙවෙයි කියලා ඊට පස්සේ පිරිහිලා කොන්ද නැමිලා හැරමිඩිය අතට අරගෙන ඇඳට වැටිලා ඊට පස්සේ මොහු මොහම දසකෙන් අපි කියන්නේ ඩිමෙන්ෂියා කියලා අල්සයිමර් කියලා ඕකෙන් ඉවර වෙනවා ඉතින් කිසිම තැනක් අපිට හම්බ වෙන්නේ නැහැ නේ ඔය ඔය ඔය ක්‍රමයේ හැටියට බලනකොට මේ අත්තානුපෙක්ඛී වෙන්නේ. ඉතින් එහෙම තියෙද්දි මේ පිරිසක් ඇවිල්ලා බණ භාවනා කරන්න පෙළඹලා ඉන්නවා කිව්වහම ඒක ආශ්චර්යයක්. එමිසුනේ මොකක්ද තියෙනවනේ මේ මොළ ධාතුවක් කියන එකක්. මේ නැත්තම් මේ වගේ භාවනා වැඩමුළුවට එකතු වෙලා ඉඳීද? ඉතින් අන්නේ විදිහට මේ අත්තානුපෙක්ඛී භාවය එහෙම නැත්තම් Tamange අර්ථ කුසලයේ සලකන ගතිය, අර්ථ සිද්ධිය සලකන ගතිය අද චෝදනා කරනවා යා පෞද්ගලිකව නිවන් දකින්න හදනවා කියන්නේ. මේ නිවන් දකින්න එක මේ පුද්ගලිකයි කරගෙන. ඒක නිකන් තේරවාදයට අනිවාර්යයෙන්ම චෝදනාව තියෙනවා. යම් කිසි කෙනෙක් මේ තමන්ගේ වැඩක් බලාගෙන හිටියොත් එයා මේ පුද්ගලික නිවන් දකිනවා. එනිසා ඒකට විකල්පයක් වශයෙන් හදපු මහායාන බුද්ධායම කියලා තියෙනවා. මේ ගේ ඉස්සරහා තියෙන තනකොළ බඳුරේ තනකොළෙත් නිවන් දකින්නකම් මම නිවන් පසර දානවා. මම බෝසතාන් වහන්සේ නමක් බාටපත් වෙනවා බෝධිචර්යාව රකින්නයි කියලා. ඉතින් මහා කරුණාවක් තියෙනවා. නමුත් මේ සූත්‍රයේ පුත්‍ර ඥානසි කියනවා මෙරමාගේ කෘත්‍ය නොකර නොවිමසන වේත් වෙයි. Tamange වැඩි දන්නව අනුන් ගිව හොයන්න යන්නේ නැහැ. අනුන් කල නොකීද හොයන්න යන්නේ නැහැ. එහෙම නැත්නම් අනුන් නිවන් දක්වන්න යන්නෙත් නැහැ. ඉතින් Tamange වැඩි කරගන්න කියන්නේ. ඉතින් ওই කාරණා දෙකේදී මේ අපි පෞද්ගල ජීවිතයක් ගත කරනකොට සමාජික ජීවිතයක් ගත කරනකොට අපි කොච්චරක් මේ සතිය පිහිටවන තියෙන වේලාව බාධාවක් විදිහට සලකනවාද මේ අනුන්ගේ දේවල් කල්පනා කරන්නට වෙච්ච නිසා ඒක අනිවාර්ය යුතුයකමක් කරගෙන එහෙම නැතුව බෑනේ කියාගෙන මේ ගත කරන දේවල් දිහා බලනකොට ඒගොල්ලෝ ඒක ඒක කරනවට කමන්නේ ඒක සාධාරණීකරණය කරන්න කමටහන් වර්තාවේ 80ක් විතර කාලේ ගන්නවා තමන්ගේ වැඩේ මේ වෙලාවේ කළ යුතු දේ පැත්තක තියලා ඒක කරන්න බැරිකම සාධාරණ එකක් අතර අමාරුයිනේ. නැත්නම් ඒ වෙනුවට මේක නිසා ඒක නිසා අනුන් නිසා අතීතේ නිසා අනාගතේ නිසායි කියලා අර වර්තමාන මොහොතෙන් හිත පන්නගත්තට පස්සේ අපේ ජීවිතය ගත කරන්නේ අනුන්ගේ ඇස්වල. අනුන් අපි ගැන බලන්නේ කොහොමද කියලා දැක ගන්න. අනුන්ගේ ආකල්ප මත. ඒ කියන්නේ පෞරුෂත්වයක් නැහැ කියන එකයි. පිටකොන්දක් නැහැ කියන එකයි. අරයා කොහොමද හිතන්නේ මං ගැන මෙයා කොහොමද හිතන්නේ කොහොම හිතුවොත්ද අපිට ජනප්‍රිය වෙන්න පුළුවන් එන්නේ කොහොම හිතුවෙද්ද අපිට ජොබ් එකක් ගන්න පුළුවන් එන්නේ කොහොම හිතුවෙද්ද කතා දෙයක් කරගන්න පුළුවන් වෙන්නේ කියලා කවුරු හරි ඇවිල්ලා අන්දනවා අපිට ඒ කෙනාගේ ඔය ආධ්‍යාත්මික પરමාර්ථ මොකුත් නැහැ අර්ථ කුසලයේ තමයි තියෙන්නේ මේ අර්ථ ශාස්ත්‍රය විතරයි තියෙන අර්ථ කුසලයක් නෑ යාට අර්ථ ශාස්ත්‍රඥයන් විසින් අපි කාබාසිනිය කරලා තියෙන අපි සූර කාලා තියෙන්නේ අපි අපේ සූප්පු කරලා තියෙන්නේ උද්දෙන්ඩක් කාලා උක්කපයක් විසි කරා වගේ. අපේ සම්පූර්ණ දේ ආර්ථිකයට දීලා. දේශපාලනඥයෝ කියන නෑ ඔයගොල්ලන්ට ඔක්කොම දේශපාලන නිදහස් දෙන්න අපිට ඡන්දෙ දෙන්නකෝ. අපි ඔක්කොම කරලා දෙන්නම් කියලා. සමාජ විද්‍යාඥයෝ අපි ළඟට ඇවිල්ලා මේ දුප්පතුම් නැති ලෝකයක් මකලපමවලා පෙන්නනවා. ඔය බණ භාවනා කරන්න ආත්මාර්ථකාමී වෙන්න එපා. අපි මේ මේ දේවල් කරමුකෝ. අපි මේ මේ පාරමිතා පුරමුකෝ කියලා අනුගිට දුප්පතුන් නැති ලෝක හදලා දෙන්න හදනවා. ඉතින් මම පුදුම විදියට ස්තුතිවන්ත වෙනවා. ඒ මම 77 ඉඳලා 80 ගණන් වෙනකන් ඒ හිටපු ලෝකයේ මයි පුංචි දැනුමැත්තන් කීප දෙනෙක්ගේ බ්‍රහ්මිය වගේ කීප දෙනෙක් හිටියේ මයින්ඩ් යෝර් බිස්නස් කියන එක. බට කවදාකවත් අනුන්ට සේවයක් කරන්න බෑ. ඒක නිකන් බොරු ශෝබනයක් විතරයි. වෙන්න තියෙන දේ වෙයි. Taman හැදියක්. නැත්නම් Taman සිල්වන්ත වෙන්න බලපං. ඒත් මට කිව්වේ නෑ ඇත්තට. මට කිව්වේ Taman සත්‍යමත් වෙන්න. සත්‍යමත් වෙන්න ඔක්කොම කරලා දෙන්න. එතෙන්දී පැහැදිලිව මතක තියාගන්න ඕනේ අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගහන්න එපා. අනුන් කළ නොකළ දෑ. ඇඟිලි ගහන්න යන්න එපා. මම කළන කියන දේ බලන්න යනකොට Tamanට බැනුම් ගෙන බව දැනගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒකට බුදුහමතුතු සාක්කිනේ. අක්කොච්චි මං අජිනි මං අවදි මං අහාසි මේ කියලා එයා මට මෙහෙම කෙරුවා මට බෑන්න මං ජයගත්තා. ඒ අනුන් කරපු දේ අපිට වැඩ කළ නොකරන දේ අපිට වැඩක් නෑ. මට වැඩක් නෑ විශේෂයෙන්ම. ඒ වගේ මානසිකත්වයක් නැතුව සීල රැකෙන්නෙත් නෑ. ඒ වගේ මානසිකත්වයක් නැතුව සත්‍ය රකින්නත් බෑ. ඉතින් ඒ නිසා හුඟ දෙනෙක් කැමති නෑ මේ බණ අහන්න. ඒගොල්ලෝ අඬන කවදද බෝධි පූජාවක් තියෙන්නේ? කී දෙනෙක් එනවද? ඒකට කවුද මල් ගේන්නේ, පැන් ගේන්නේ? අනේ මාත් ඒක කරන්න. ඒව නරක නෑ. ඒව සතියෙන් කරන්න පුළුවන් ඒ සතියෙන් කරනවා නම් ඒක නට තේරෙයි මේකෙදී මම කයි කේ කී නොකී දේ. නැත්නම් මගේ අත්ත කුසලය. මම සලකනවා. හැබැයි අනුන් කී නොකී දේ ගැන මම අන්දේක් වාගේ මම බීරෙක් වාගේ මම දැනුම නැති කෙනෙක් වගේ නාසයේ දිව කය වැඩ කරන්නේ නැති කෙනෙක් වගේ හැසිරෙනවා. ඉතින් නෝන්ජලයි කියලානේ කියන්නේ. කවුරුවක්වත් කියන දෙයක් ගණන් ගන්නෙත් නැහැ. කවුරු ඒව අරගෙන රණ්ඩු සරුවල් කරන කට කතා පතරවාගෙන ගම මඩ ගාගෙන ගාගෙන ජීවත් වුණාට මේ භාවනා කරන එක දැනගන්න ඕනේ භාවනා කරනවා නම් තමන්ගේ හිතයි කයයි දෙක අවුල් කරගන්න හොඳ නැහැ. සබේට ගිය ගමන්ම තියෙන ওই අවුල් කරන කතා. ඒ වෙනුවට මේ තමන්ගේ චිත්ත ප්‍රවෘත්ති පිසුදු කරගන්න එක. සීල කියන්නේ නම් ඒක නෙවෙයි. සීල කියන්නේ ඇත්තටම කය වචන දෙක පිසුදු කරගන්න.